දරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපේ සති තුනක් මුළුල්ලේම පාරමිතා පිළිබඳ මৌলিক හැඳින්වීම කතා කළා සාකච්ඡා කළා ඒ වගේම පසුගිය සති දෙකක් මුළුල්ලේ අපි දාන පාරමිතා පිළිබඳව කතා බහ කළා ඒ දාන පාරමිතා පිළිබඳව කතා කළ සති දෙකේ මුල් සතිය අපි කතා කළේ දාන පාරමිතාවේදී අපි කොහොමද ඥාන සංපයුක්තව පරමාර්ථය දැනගෙන ඒ කාර්ය સિદ્ધ කරන්නේ يعني පාරමිතාවක් වෙන හැටියට අපි කොහොමද ඒ කුසලය સિદ્ધ කරගන්නේ කියන කාරණේ ඊළඟට පසුගිය සතිය අපි විශේෂයෙන් කතා කළේ ඒ පරිත්‍යාගයේදී එහෙම නැත්නම් දානයේදී අපි කොහොමද හිතන්නේ කොහොමද කල්පනා කරන්නේ ඒ අනුව තමයි එක් එක්කෙනාගේ ಗುಣ වැඩෙන දිශාව තීරණය එතකොට සම්මා සම්බුදුවරේ හාත්පසින් සෑම අංශයකින්ම ಗುಣ පූර්ණ කරනවා අන් සියලු දෙනාට වඩා ප්‍රශස්තම මට්ටමට එහි පරිසමාප්තියටම නමුත් ශ්‍රාවකෙක් ඒ ඒ පාරමිතාවන් සම්පාදනය කිරීමේදී ප්‍රධාන වශයෙන් ඒ තැනැත්තා ඒ පිළිබඳව සිතන ආකාරය මත එහිදී අපි කතා කළා ඒ ශ්‍රාවකයාට සම්බුද්ධ ශාසනයක විශේෂ අනතුරක් පිළිබඳ අපේක්ෂාවක් තියෙනවා ඒ අනුව ඔහු ಗುಣ පුරද්දී සිතන ආකාරය ඒ අනුව වෙනස් වෙනවා. එහෙම නැත්නම් යම් කෙනෙක් තමන් සාංශාරික වශයෙන් යම් විශේෂ ක්‍රමයකට හිතන්න කල්පනා කරන්න පුරුදු වුණා ඒක નિરાයාසයෙන් ඒ තනත්තාගේ විශේෂ ಗುಣ වර්ධනයක් හැටියට ඒ අංශය වැඩි දියුණු වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ කිසිවක් නැතිව ඉඩ ලැබිච්ච කවදා හෝ ඉතා ඉක්මනින් කෙලස් නැසීම කියන කාරණේ පමණක් ඉලක්ක කොටගෙන යනකොට අපට තෘෂ්ණාව දුරු කිරීමේ ක්‍රියාවලිය සඳහා මේ දාන පාරමිතාව උපකාර වෙනවා ප්‍රඥාවෙන් යුක්ත වේ සිද්ධ කළොත්. ඒ වගේම අපි එහිදී කතා කළා පාරමී, උපපාරමී, පරමත්ත පාරමී වශයෙන් බාහිර වස්තු දන් දීම පමණක් නෙමෙයි බාහිර වස්තුන් අපට අහිමි වුණත් අනුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඊළඟට අංග ප්‍රත්‍යංග දන් දීම පමණක් නෙමෙයි අංග ප්‍රත්‍යංග වලට හානි වුණත් අපට අනුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේම ජීවිතය පරිත්‍යාග කිරීම අනුන්ට දීම පමණක් නෙමෙයි තමන්ගේ ජීවිතයට හානි පැමුණුණත් ජීවිතේ පරදුවට තමලා අනිත් කෙනාගේ යහපත වෙනුවෙන් අපට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට දාන පාරමිතාව, පාරමී, උපපාරමී, පරමත්ත පාරමී වශයෙන් තුන් ආකාරයකට බෙදෙන හැටි අපි කතා කළා. ඒ වගේම අපි එහිදී සිහිපත් කළා මේ දාන පාරමිතාවට පමණක් නෙමෙයි ඉදිරි සියලු පාරමිතාවලදී හිමයි ප්‍රඥාව ගත්තොත් ඒ ප්‍රඥාව දියුණු කිරීමේදී Tamanට බාහිර සම්පත් කොතෙක් අහිමි වුණත් ඒවා ගැන හිතලා Tamanගේ ප්‍රඥාව මොට කරගන්නේ නැතිව අපි සත්‍යවාදී බව වගේ ගත්තොත් ඒක වඩා තේරුම් ගන්න පහසුයි. සත්‍යවාදී බව සත්‍යෙහි පිහිටා සිටීම කොයිතරම් අපට ප්‍රතිලාභයක් ලැබෙනවා කිව්වා උනත් මොසාවක් නොකියා සිටින්නට එතකොට කොයිතරම් Tamanට අලාභයක් සිද්ධ වෙන තැනකදී උනත් සත්‍ය ප්‍රකාශ කරන්නට Tamanට පුළුවන් නම් හැබැයි එතනදී අපි පරිස්සම් වෙන්න ඕන සත්‍ය ප්‍රකාශ කරනවා කියන තැනදී ලෝකෙට අනර්ථයක් වෙනවා නම් අපි සත්‍ය ප්‍රකාශ නොකළ යුතුයි. ඒ මොකද සත්‍යයක් අපි හෙලි කිරීමේ ප්‍රයෝජනය වෙන්නේ ලෝකෙට යහපතක් කරන්න. ඒතකොට ඒ කියන්නේ ලෝකෙට යහපතක් වෙන්නේ නැතිනම් ලෝකෙට අනර්ථයක් නම් සිද්ධ වෙන්නේ අර්බුදයක් නම් ඇති වෙන්නේ. එතනදී අපි සත්‍ය ප්‍රකාශ නොකළ යුතුයි. ඒක සත්‍යයට විතරක් නෙමෙයි දානය ගත්තා වුණත් එහෙමයි. අපි දන් දෙන්නේ අනුන්ගේ යහපත වෙනුවෙන්. එතකොට අනුන්ට යහපතක් වෙන්නේ නැත්නම් අපි දෙන දානය නිසා අනුන්ට අනර්ථයක් වෙනවා නම් හානියක් වෙනවා නම් අපේ පරිත්‍යාගයෙන් අනිත් කෙනා කෛරාටිකයෙක් වෙනවා නම් අනුන් මත යැපෙන පරපෝෂිතයෙක් වෙනවා නම් ඒ තනත්තා වඩා දුබලයෙක් බවට පත් වෙනවා නම් ඒ තනත්තාගේ එන්නේ නැර වංචනික ගති දුර්ගුණ වැඩි වෙනවා නම් ඒබඳු තැන්වලදී අපි දීමට වඩා නොදීමයි අනිත් අයගේ යහපත වෙනුවෙන් වඩා යෝග්‍ය අන්න ඒ විදිහට මේ පාරමිතාවන් ලෝකය සමග සම්බන්ධ වෙන කරුණු වලදී අපි සිහිපත් කළා විශේෂයෙන් දාන පාරමිතාව, සීල පාරමිතාව, සත්‍ය පාරමිතාව මේවා ලෝකය සමග විශේෂයෙන් මුහු වෙන පාරමිතාවන්. ප්‍රඥා වීරිය අධිෂ්ඨානය වගේ අවශේෂ පාරමිතත් ලෝකය සමග මුහු වෙනවා. නමුත් ඒවා ප්‍රධාන වශයෙන් මානසික ගුණාංග හැටියට තමයි වර්ධනය වෙන්නේ. එතකොට ලෝකය සමග මුහු වෙලා අපි කරන දේවල් වලදී අපිට ලෝකයට අනර්ථයක් වෙන තැන්වලදී එසේ නොකර සිටින්නට එහෙම නැත්නම් එතනදී අපි අවශ්‍ය සංයමය මොකක්ද කියලා හඳුනාගෙන කටයුතු කරන්නට අපිට සිද්ධ වෙනවා. එතකොට අපි මේ සත්‍ය ප්‍රකාශ කිරීම නිසා මට යම්කිසි අලාභයක් සිද්ධ වෙනවා කියලා. ඒ මගේ අලාභය වළක්වා ගන්න, මගේ පාඩුව වළක්වා ගන්න. අපි එතනදී බොරුවක් කියනවා නම් ඒක යෝග්‍ය නැහැ. හැබැයි ඉතින් ඒ වැදෙත් අපි දැන් ඉදිරියට ඒ පාරමිතා ගැන කතා කරනකොට වෙන මේ වැදි සාකච්ඡා කරනවා. ඒ වැදෙත් අපි අපි කියන බොරුව නිසා ලෝකෙට ලොකු අනර්ථයක් සිද්ධ වෙනවා මහා යහපතක් සිද්ධ වෙනවා නම් ඒ බොරුව මහා සාවද්දයයි. ඒතකොට තරම් අයහපතක් සිද්ධ වෙන්නේ නැතිනම් ඒක අල්ප සාවද්දයයි. ඒ විදිහට ඒවත් යම් යම් ප්‍රභේද තියෙනවා. අපි මේ පාරමිතා ගැන කතා කරනකොට ඒවා කතා කරනවා. දැන් අපි මේ සිහිපත් කළේ දාන පාරමිතාව කියන තැනදී අපිට මේ දාන පාරමිතාව අනෙකුත් සියලුම පාරමිතාවලට පදනම වෙනවා. එක පැත්තකින් අනිත් පැත්තෙන් මේ පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා කියන කතාව මේ දන් කියන කාරණය මත විතරක් නෙමෙයි. දැන් අපි පුංචි කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙන දහම් පාසල් යන කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙන පාරමිතා කියලා කියන්නේ බාහිර වස්තු දන් දීම, උපපාරමිතා කියලා කියන්නේ අංග ප්‍රත්‍යංග දන් දීම, පරමත්ත පාරමිතා කියන්නේ ජීවිතේ දන් දීම. ඒතර දානයේදී අපි ඒක හරි කියමුකෝ. එතකොට අනෙකුත් පාරමිතාවල වීර්‍ය පාරමිතා දන් දෙන්න දෙයක් නැහැ. ඒතර වීර්‍ය පාරමිතාවේදී ඒක අනුන්ට දීම කියන එක නෙමේ තමන්ගේ බාහිර වස්තුන්ට හානි වුණත් තමන්ගේ වීර්‍ය අත්හරින්නේ නැහැ. තමන්ට බාහිර වස්තුන් කොයිතරම් අහිමි වුණත් Taman වීර්ය අතහරින්නේ එතකොට එතනදිත් අර බාහිර වස්තු අතහරින්නට ඒවා පිළිබඳව තියෙන තෘෂ්ණාව දුරු කරන්නට පුළුවන් ප්‍රමාණය මත තමයි ඊතරත්තාගේ අවශේෂ පාරමිතාවල සංවර්ධනය තීරණය වෙන්නේ. ඒ නිසා දාන පාරමිතාව සියලු පාරමිතාවන්ට මූලික පදනම හදන, මූලික ශක්තිය හදන. දාන පාරමිතාව හරියට තේරුම් අරගෙන ඒක පුරුදු පුහුණු නොකරන තැනැත්තාට අර අවශේෂ කිසිදු පාරමිතාවක් හරියට පුහුණු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි මහබෝසත්වරු ප්‍රත්‍යවේක්ෂා කිරීමේදී මේ දාන පාරමිතාව තමයි මේ ගුණධම් වල මූලය හැටියට පදනම හැටියට උන්වහන්සේලා හඳුනගන්නේ. එතකොට අපි තේරුම් ගන්නට ඕන අපි නිතර නිතර කතා කරන ප්‍රඥාව තමයි එහි විශේෂ අංගය. ප්‍රඥාවෙන් තමයි අවිද්‍යාව දුරු කරන්නේ. ප්‍රඥාවෙන් තමයි කෙලස් ප්‍රහාණය කරන්නේ. නිසා ප්‍රඥාව තමයි මේ පාරමිතාවල ගුණධර්මවල අග්‍රම ශක්තිය. හැබැයි ඒ සඳහා අවශ්‍ය මූලික පසුබිම සැකසෙනවා මේ දාන සීලාදී පාරමිතා වලින්. ඒ අතරිනුත් දානය කියන එක තාම මූලික වශයෙන් අපේ මනසේ ಗುಣ සකසන ಗುಣවලට පදනම හදන ප්‍රධාන පාරමිතාවක් වෙනවා. එතකොට ඒ නිසා අර පාරමී උපපාරමී පරමත්ත පාරමී කියන තැනදී දන් දීම කියන කතාව විතරක් නෙමේ ඒ බාහිර වස්තු Tamanට අහිමි වුණා ඒවාෙහි අලාභය Tamanට කොච්චර දුරට දරන්න පුළුවන්ද? ඒතර දරන්න බැරි වෙන්නේ ඒක මනසින් අතහැර ගන්නට බැරි නම්. එතකොට එතන නයිස්ට්‍රාම්ගේ පාරමිතාවත් විශේෂයෙන් උපකාරයි. ප්‍රඥා පාරමිතාවත් උපකාර වෙනවා. ඒ පිළිබඳව නුවණින් කල්පනා කරන විදිහ ප්‍රධාන වශයෙන් අර දේවල් කොහොමද අපිට කොච්චර දුරට පරිත්‍යාග කරන්න පුළුවන්ද? අනුන් වෙනුවෙන්, ගුණය වෙනුවෙන් දේවල් කොච්චර කැප කරන්න පුළුවන්ද? ඒ වචනේ වඩා යෝග්‍යයි. ඒ කියන්නේ කොච්චර කැප කිරීමක් කරන්න පුළුවන්ද ඒ වෙනුවෙන්. එතකොට අන්නේ ප්‍රමාණයට තමයි ගුණය වැඩෙන්නේ. එතකොට අංග ප්‍රත්‍යංග අංග ප්‍රත්‍යංග දන් දීම හෝ එහෙම නැත්නම් අපිට අංග ප්‍රත්‍යංග වලට හානි වුණත් ඒ කැපකිරීම නවත්තන්න නැතුව කරගෙන යන්න පුළුවන්. අනුන් වෙනුවෙන් ඊළඟට Tamanට නිවන් දකින්න අවශ්‍ය ගුණ පිරීම වෙනුවෙන් දැන් ඒකනේ අපි පසුගිය සතියේ උදාහරණ හැටියට සාකච්ඡා කළේ කවුද රට්ටපාල හාමුදුරුවන්ට දැන් වහන්සේ ශ්‍රාවකේ. ඒතර ශ්‍රාවකේකට පාරමී කියන තැන ප්‍රමාණවත්. උපපාරමී පරමත්ත පාරමී වශයෙන් අංග ප්‍රත්‍යංග දන් දෙමින් ජීවිත පරිත්‍යාග කරමින් එහෙම පාරමිතාවක් අත්‍යවශ්‍ය නැහැ. නමුත් දැන් උන්වහන්සේ පුහුණු කරලා තිබුණා තමන්ගේ අංග ප්‍රත්‍යංග වලට හානියක් සිද්ධ වුණත් තමන්ගේ විමුක්තිය සඳහා කරන කැපකිරීම නවත්තන්න නැතිව ඒක කරන්න පුළුවන් මට්ටමට උන්වහන්සේගේ මනස පුරුදු කරලා තිබුණා. ඒ තත්ත්වය උපපාරමී. තද උපපාරමී මට්ටමට මේ මනස පුහුණු කරලා තිබුණු නිසා තමයි උන්වහන්සේට ඒ භවය තුල ඇස් දෙක ගැන නොසලකා අරහත්ත්වය සාක්ෂාත් කරන්න පුළුවන්. එතකොට එහෙම නොවුනනම් උන්වහන්සේට ඇස් දෙක ගැන හිතන්න ගියා නම් ඒ භවය තුල සමහරට අරහත්ත්වයට පැමිණෙන්නට නොහැකි වෙන්නට පුළුවන්. ඇස් දෙක රැකගැනීමේ ක්‍රියාවලිය සිද්ධ කරගන්න. එතකොට එහෙම වුණොත් උන්වහන්සේට අරහත්ත්වයටපත් වෙන්න වෙන වෙනත් ආත්මයක්. එතකොට අපි සිහිපත් කළා ඒ වෙනකොට පාරමිතා ධර්ම සම්පාදනය වෙලා සම්පූර්ණ වෙලා තිබුණා වුණත් ඒ භවය තුල උත්සාහයෙන් කැපවීමෙන් බෝධිපාක්ෂික ධර්ම ප්‍රගුණ කරන ප්‍රමාණය අනුවයි ඵලය තීරණය ඒ කැපකිරීම කරන්න බැරි ඒ මට්ටමට වීරය අදිෂ්ඨානය ආදී මේ මනෝභාවයන් වැඩිලා නැහැ කියන එකයි ඒකේ තේරුම. ඉතින් උන්වහන්සේට ඒක වැඩිලා තිබුණා හුදෙක් පාරමී කියන මට්ටමින් පමණක් නෙමෙයි අර උපපාරමී කියන මට්ටමින් පවා. ඒ නිසා උන්වහන්සේට පුළුවන් වුණා ශරීර අංග ප්‍රත්‍යංග වලට හානි වුණත් එය දරාගෙන අර කැපකිරීම නොනවත්වා පවත්වාගෙන ඊළඟට දැන් අර ලැබුගින්නට හසු වෙලා ඒ අවස්ථාවේදී විදර්ශනා වඩන ස්වාමීන් වහන්සේ දැන් උන්වහන්සේ උන්වහන්සේට ඕනනම් පුළුවන්කම තිබුණා අර හොරු ටික උන්වහන්සේව ගහට තියලා ගැට ගහලා තිබුණේ කඩාගෙන යන්න පුළුවන් වැල් පොටකින්. එතකොට දැන් අර පැත්තෙන් ලැබුගින්න එනවා උන්වහන්සේට අවශ්‍ය නම් මේ වැල් පොට කඩාගෙන යන්න පුළුවන්. හැබැයි ඒක පැලවෙන දැන් අපි හිතමු දැන් රසකින්ද වැලක් වගේ ගත්තන් පස්සේ ඒක ගලවලා ගත්තට කපලා ගත්තට ඒ වැල් කෑල්ල පව පැලවෙනවා. එතකොට උන්වහන්සේ කල්පනා කරේ මේ ජීවි වැලකින් මාව ගැට ගහලා තියෙනවා. එතකොට මේක සිදීම සුළු ඇවතක් සිද්ධ වෙනවා. එතකොට සීලය ගැන උන්වහන්සේ කල්පනා කරනවා. එතකොට මම ඒ ඒ වරදවත් ඒක නිවන ප්‍රබාධා වෙන හෝ ස්වර්ග මොක්ෂ මාර්ග වසන විදිහේ පෞකමක් නෙමෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂුවගේ සංවරය සඳහා ජීවි ගහ කොළ කොළමල් ආදී නොසිබිය යුතුයි කියන ඒබඳු ප්‍රඥප්තියක් පනවනවා. එතකොට උන්වහන්සේ ඒ තරම් සීලය ගැන සැලකිලිමත් වුණා. සැලකිලිමත් වෙලා දැන් අර වැල්පොට කඩාගත්තා නම් උන්වහන්සේට ලැබුගින්නෙන් මිදෙන්න තිබ්බා. හැබැයි සීලය පිළිබඳව උන්වහන්සේගේ අදිෂ්ඨානය කොච්චර ප්‍රබල වුණාද කියනවනම් මම ගින්නෙන් දැවිලා ගියත් මම ඒ සුළු ඇවතවත් මම සිද්ධ කරගන්නේ නැහැ. දැන් ඒ මට්ටමට උන්වහන්සේට කැපකිරීමක් කරන්න. පුළුවන්කම තියෙනවා සීලය වෙනුවෙන්. එතකොට ඒක හුදෙක් සීලය සඳහා විතරක් නෙමෙයි. ඒත් එක්ක උන්වහන්සේගේ ප්‍රඥාව අධිෂ්ඨානය වීර්ය ආදිය ඒ ඒ ප්‍රමාණයට වර්ධනය වෙලා. ඒ නිසා තමයි මේ ගින්නට දැවෙනකොට මේ මොහොතේ උන්වහන්සේට පුළුවන් වුණේ සිහිය පිහිටවාගෙන අරහත්ත්වයටපත් වෙන්න. එහෙම නොවුනනම් උන්වහන්සේට සීලය පිළිබඳව තියෙන කැපකිරීම තිබුණට ප්‍රඥාව සිහිය ආදී අවශ්‍ය ප්‍රමාණයට මතු කරගන්න බැරි වුණා නම් අර ඒරකපත්තනාගරාජයට වෙච්ච වගේ වැඩක් වෙන්න බැරි කමක් නැහැ. ඒ කියන්නේ දැන් ඒරකපත්තනාගරාජය වුණේ ඒ භික්ෂුන් වහන්සේ නම. කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ දිගු කලක් මහානදම් පුරපු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ සීලය ගැන සැලකිලිමත් වුණු කෙනෙක්. කොලයක් කැඩීම පවා නොසුදුසුයි කියන. හැබැයි උන්වහන්සේට බැරිවීමකින් කොලයක් කැඩුණා. දැන් මේක උන්වහන්සේ දැන් සීලය පිළිබඳ උනන්දු වෙන කෙනෙක්, ලොකු කැපකිරීමක් කරන කෙනෙක්. හැබැයි ඒ ප්‍රමාණයට අවශ්‍ය තරම් ප්‍රඥාව සහ සතිය නොතිබුණු නිසා, ඒ කියන්නේ සති සම්පජඤ්ඤය අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය කරගෙන තිබුණේ නැහැ අර සීලය පිළිබඳව දක්වපු උනන්දුව තරමට. ඒ නිසා උන්වහන්සේට සීලය පිළිබඳව දක්වපු උනන්දුවම අවසානයේ පශ්චාත්තාපයකට හේතු වුණා. පසුතැවීම. එතකොට එය තමයි උන්වහන්සේට මරණාසන්න මොහොතේ සිත දූෂ්‍ය වෙලා අර ඒ ගහ යටම නාගයෙක් වෙලා උපදින්නට සිද්ධ වෙන්නේ. එතකොට මේ වගේ අර ගුණාංග අපි මීට ඉහතදී බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව කතා කරද්දී සාකච්ඡා කළා මේ ගුණ ධර්ම වල සමතුලිතතාවය. ඉන්ද්‍රිය සමතාවය, පාරමිතා සමතාවය, බෝධිපාක්ෂික ධර්මයන්හි සමතාවය එතකොට ඒ සමතාවය තමයි අපි අර හැම පැත්තෙම ආරක්ෂා කරන්නේ. එක පැත්තකින් විතරක් වැඩිලා තිබුණයි කියලා අනිත් පැත්තෙන් ගිලිහෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඉතින් සම්මා සම්බුදු කෙනෙකුන් තමයි හැම පැත්තකින්ම පරිපූර්ණ වෙන්නේ. හැබැයි ශ්‍රාවකයෙක් හැටියට කෙලස් නසන්නට අවශ්‍ය ප්‍රමාණයෙන් ඒවා පූර්ණ කරන්නට ඕන. ඉන් අමතරව තම තමන්ගේ මානසික ගුණාංග, තමන්ගේ රුචිකත්වයේ කැපවීම, යොමු වීම තියෙන පැති අනුව ඒ ඒ පුද්ගලයාගේ ගුණාංග වර්ධනය වෙන්නට පුළුවන්. එතකොට මේ ටික අපි සිහිපත් කළේ අපි පසුගිය සතියේ කතා කරපු කාරණාවල දිගුවක් හැටියට. එතකොට අද දවසේ අපි පින්නතුන්ගේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ දාන පාරමිතාවේ පිළිබඳ තවත් පැත්තක් ගැන. ඒ තමයි දැන් අපේ රේරුකාණේ මහානායක හඳුරන්ගේ පාරමිතා ප්‍රකරණය ග්‍රන්ථය පාදක කරගෙන අපි මේ කාරණා විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ. මොකද උන්වහන්සේ මේ පාරමිතා සම්බන්ධව තියෙන බොහෝ කරුණු මෙහි ගොනු කරලා කැටි කරලා තියෙන නිසා අපට ඒ සම්බන්ධව කතා කළ යුතු හැම පැත්තක්ම වගේ ආවරණය වෙන්නට අපට මෙහි තොරතුරු එකතු කරලා උන්වහන්සේ සකසලා තියෙනවා. එතකොට ඊට පස්සේ උන්වහන්සේ පැහැදිලි කරනවා දන් දීමෙන් මහබෝසතුන් බලාපොරොත්තු වන කරුණු. දැන් මේ මාතෘකාව දැක්ක ගමන්ම කෙනෙකුට හිතෙන්න පුළුවන් දානය කියන එකෙන් අපි දේවල් බලාපොරොත්තු වීම යෝග්‍ය නැහැ නේද? එතකොට ඒක අත්හැරලා දෙන්න ඕන නේද? අපේක්ෂා තියාගන්න නැතුව නේද දෙන්න ඕන කියන විදිහේ කාර්යය. පිටතට මතක ඇති පාරමිතා පිළිබඳව අපි මූලික හැඳින්වීම කරනකොට සිහිපත් කළා අපි මේ කුසල ක්‍රියාවන් સિદ્ધ කරනවා වගේම අපිට යම් ප්‍රාර්ථනාවන් තියෙන්න ඕන. ඒ ප්‍රාර්ථනාවන්ගේ තියෙන වැදගත්කම අපි කතා කරා. ඒ ප්‍රාර්ථනාව කියන එක තෘෂ්ණා මූලික කාරණයක් නොවිය යුතුයි. ඒක ප්‍රඥා මූලික උපාය මාර්ගයක් විය යුතුයි. එතකොට දැන් දන් දීම තුළින් අපේ චිත්තසංතානයේ ಗುಣ වැඩෙනවා. ඒ ಗುಣ වැඩෙනවා කියන එක අපි දන්නේ නැත්නම් අපිට දන් දෙන්නට උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. එතකොට මගේ මනසේ මේ පරිත්‍යාගශීලී ගුණය දියුණු කරගන්නට ඕන කියලා හිතන කෙනෙකුට තමයි ඒ දාණය සඳහා උනන්දුවක් ඇති ඊළඟට අපි හිතමු අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ ඒ දන් දීමෙන් ලෝකයට යහපතක් වෙනවා. ඒ ලෝකයට යහපතක් වෙනවා කියන කාරණය දකින තැනත්තාට තමයි දානය පිළිබඳව උනන්දුවක් ඇති අන්න ඒ විදිහට ඊළඟට තමන්ගේ ප්‍රාර්ථනාව මගේ ප්‍රාර්ථනාව මෙතනයි. එතනට යන්න නම් මේ ගුණය අත්‍යවශ්‍යයි. කියලා ඒ අවශ්‍යතාවය හඳුනා ගන්න ප්‍රමාණයට තමයි ඒ ගුණය දිනු කරන්නට උනන්දු වෙන්නේ. එතකොට මේ බලාපොරොත්තු වන කරුණු කියලා අදහස් කරන්නේ අර මම මේ දානේ දුන්නන් පස්සේ මට සසර ගමනේ මේ මේ දේවල් ලැබෙයි කියන විදිහේ ප්‍රාථමික ලාමක තෘෂ්ණා මූලික අපේක්ෂාවන් ගැන නෙමෙයි මේ කතා කරන්නේ ඥාන සංප්‍රයුක්තව බෝධිය ඉලක්ක කොටගෙන බෝධිය සාක්ෂාත් කිරීම සඳහා ඊට බාධා කරන දුර්වලකම් දුරු කිරීම සඳහා සහ ඊට සහාය වෙන ගුණාංග දියුණු කිරීම. ඒකට අපි වචන දෙකක් කිව්වා ආය කෞශල්‍ය සහ අපාය කෞශල්‍ය. අපාය කෞශල්‍යය කියලා කියන්නේ ඒකට බාධා කරන කර්ම පිළිබඳව තියෙන විචක්ෂණතාව. ආය කෞශල්‍යය කියලා කියන්නේ ඒකට ඒ විමුක්තියට එහෙම නැත්නම් Tamanගේ බෝධියට සාධක වෙන කාරණා පිළිබඳව තියෙන විචක්ෂණ භාවය. එතකොට ඒ ඒවා පිළිබඳව අපිට පැහැදිලි දැක්මක් සහ ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කයත් එක්කලා තමයි අපේ මනසේ ಗುಣ වැඩෙන්නේ. ඒ නිසා බෝසත්තරේ ඒ දන් දීමේදී ඊට අදාළ සාධක ගැන හිතමින් ඒ සාධක ගොඩනැගීමේහි උනන්දුව ඇතිව ඒ අපේක්ෂාවේ බලාපොරොත්තුව ඇතිව අර දන් දීම සිද්ධ කරනවා. මේක හරිය පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන තැන. දැන් උදාහරණයක් අපි මේකේ තියෙන වාක්‍ය කීපයක් කියමු. ආමිස දාණය දෙන්නා වූ මහබෝසත්තු මේ දාණයෙන් සත්වයනට ආයුෂ වර්ණ සුඛ බල ප්‍රතිභානාදිය හා අරහත්ත්වයද නිපදවන්නෙමි ආහාර දෙති. සත්‍යයන්ගේ තෘෂ්ණා පිපාසාව සංසිඳවන්නේ මේ පාණයන් දෙති. ශරීරයේ රන් රන්වන් පැහැ හා හිරියොතප් නැමැති ආභරණයන්ද ලැබමි වස්ත්‍ර දෙති. irdi බලය හා නිර්වාණ සුඛය ලබනු පිණිස රතවාහන දෙති. සීල සුගන්ධය ලබනු පිණිස සුවඳ දෙති. බුද්ධ ගුණ සෝභාව ලබනු පිණිස මල් හා සුවඳ දෙති. බෝධි මණ්ඩලය ලබනු පිණිස ආසන දෙති. තථාගත සෙයියාව ඇතිවනු පිණිස යහන් දෙති සත්වයන්ට පිහිට විය හැකි වනු පිණිස ආවාස දෙති පසස් ලබනු පිණිස පහන් දෙති දැන් මේ විදිහට දැන් මේ කියපු එකම කාරණයක්වත් විමුක්තියට අදාළ නොවන කාරණා නෙවෙයි සම්මා සම්බුදු කෙනෙකුට තව විශේෂත්වයක් තියෙනවා Tamanගේ විමුක්තිය සඳහා අදාළ කාරණා ගැන විතරක් හිතලා හරියන්නේ නැහැ උන්වහන්සේගේ බුද්ධ කෘත්‍ය තමයි බුද්ධත්වයටපත් වීම තමන්ගේ විමුක්තිය උන්වහන්සේගේ බුද්ධ කෘත්‍ය තමයි අසංඛ්‍ය ගණන් දෙවි මිනිසුන් සසර දුකින් එතර කරවීම. ඒ නිසා මහා බෝසත්වරයෙකුට හිතන්න වෙනවා තමන්ට විමුක්තිය සඳහා බාධක දුරු කරලා සාධක ගොඩනැගීම වගේම අන් අයට මේ ධහම හෙළි කිරීම සඳහා තියෙන බාධක දුරු කරලා සාධක ගොඩනැගීම පිළිබඳව උන්වහන්සේ සිතමින් පාරමිතා දියුණු කරන්නට සිද්ධ වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් පින්නතුනේ දැන් අපි නිතරම සිහිපත් කරන මේක මේ ආගමකට නිග්‍රහයක් හැටියට නෙමෙයි අපිට නිතර සිහි වෙන කාරණයක් දැන් ජේසුස් වහන්සේ කියන්නේ සමාජ ශෝධකේ හැටියට සමාජය තුල කටයුතු කරන්නට උත්සාහ කළ කෙනෙක්. හැබැයි එතුමන්ට ඒ කාර්ය දැනවෙන් සිද්ධ කරගන්නට යම් බාධකයක් වුණා අර අන් අය විසින් ග්‍රහණය කරන්නට පුළුවන් මට්ටමක සිටීම. ඒ නිසා තමයි අනිත් අයට මැඩ පවත්තලා අන්තිමට එන ගහලා විනාශ කරන්න පුළුවන්. එතකොට ඒ කරන්න ගිය සමාජ ශෝධන ක්‍රියාවලිය ඒක වැඩි කාලයක් පවත්වන්න දෙන්නේ නැහැ සමාජය විසින් ඒකට ප්‍රතිවිරෝධතා මතුවෙන. එතකොට මහ බෝසත්වරේ බුද්ධත්වයට පැමිණිලා ඉන්නේ සමාජ ශෝධනයක් සඳහා. එතකොට අර අර වගේ සුළු කාර්යයක් නෙමෙයි විමුක්තියෙන් සීල සත්‍යයෙන් විසුද්ධියට පමුණුවා. එතකොට එතනදී සාමාන්‍ය ජනතාව විතරක් නෙමෙයි මායя ඇතුළු සමස්ත මාරපාක්ෂික බලවේග එරෙහි වෙනවා. එතකොට එතනදී උන්වහන්සේට සිද්ධ වෙනවා Tamange විමුක්තිය සඳහා වෑයම් කරමින් එතනට අවශ්‍ය සාධක ගොනු කරනවා වගේම මේ සමාජ සුභසිද්ධිය සඳහා කටයුතු කිරීමේදී පැමිණෙන බාධක මොනවාද ඊට අදාළ සාධක මොනවාද ඒ සියල්ලක් අර පාරමිතා පුරන අවධියේදී සම්පාදනය කරන්න වෙනවා ඊට අවශ්‍ය ශක්තිය. එහෙම නැත්නම් එතනට ගිහිල්ලා වැඩක් කරන්න බෑ. දැන් ඒක අපිට හොඳට පැහැදිලි වෙන තැනක් තමයි මහබෝසතාණන් වහන්සේ මනුලෝ පහළ වෙන්නට කලින් පස් මහ බැලුම් බලන පංච මහා විලෝකන එතකොට කාලය, දීපය, දේශය, කුලය මව. දැන් කුලය කියනකොටම අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුලය කියන එක අදාළ නැහැ. ඉතින් එහෙනම් කුලය බැලුවේ මොකටද? එතකොට මෙතන කුලයයි කියලා ඇයිද ඒක විශේෂ වෙන්නේ? පින තුනේ යම්කිසි කෙනෙකුට ලෝකයේ තියෙන සාවද්‍ය මතයක් ආකල්පයක් වෙනස් කරන්න නම් ඒතනත්තා පල්ලෙහා තනකින් ඇවිත් හරියන්නේ කුලයෙන් පල්ලෙහා මට්ටමේ කෙනෙක් හැටියට ඉපදිලා කුලය කියන එක වැඩක් කියලා කිව්වොත් එහෙම මේ මිනිහා කුලහීනයෙක් නිසා මේ අනිත් අයගේ කුලයට නිග්‍රහ කරනවා කියන පදනමෙන් ඒක ගන්නවා මිසක් කොහොමවත් මොන සත්‍ය කිව්වා වුණත් ඒක ගන්න සූදානම් වෙන්නේ නැහැ එතකොට යමක තියෙන නුසුදුසු බව, ඒක වැඩක් නැහැ කියන බව කියන්න නම් Taman ඒක සාක්ෂාත් කරගෙන, ඒක අත්දකලා, ඒක අත්විඳලා, ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තු දෙයක් වෙන්නට ඕන ලෝකෙට කියන්න මේක තේරුමක් නැති දෙයක්. දැන් බලන්නකෝ මහබෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන සමයේ වහන්සේ එක පැත්තකින් අකුසල කර්ම විපාකයක් භුක්ති විඳ අනිත් පැත්තෙන් උන්වහන්සේ තා ගැඹුරු පරේෂණයක් කරන්නේ. මොකද්ද පරේෂණේ? එදා සමාජයේ ප්‍රබල මතවාදයක් ගොඩනැගිලා තිබුණා විමුක්තිය සාක්ෂාත් කරන්න නම් ශරීරයට දැඩි දුක් දෙන්නට ඕනේ. මේ සැප විඳලා එක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. දැන් එතකොට විමුක්තිය ලබන්නට මේ දුක් විඳලා බෑ කියන එක ලෝකයට කියා දෙන්න ගියා නම් කිසිදු දුකක් විඳින්න නැතුව අර රාජකුමාර ලීලාවෙන් රජමාලිගාවෙන් පිටත් වෙලා මේ දුක් විඳලා නිවන් දකින්න බෑ කිව්වට කිසි කෙනෙක් ඒ කතාව පිළිගන්නේ නැහැ. එතකොට එක පැත්තකින් උන්වහන්සේ අකුසල කර්ම විපාකයක් භුක්ති විඳලා අහෝසි කළා වගේම අනිත් පැත්තෙන් උන්වහන්සේ ඒ ඒ පසුබිම තුල සමස්ත ಭಾರತ සමාජයේම තිබුණු දුෂ්කර ව්‍රත අන් කිසිවෙකුට ලං විය නොහැකි සීමාවට උන්වහන්සේ ඒවා අධ්‍යයනය කරනවා පුහුණු කරනවා යෙදෙනවා ප්‍රත්‍යක්ෂ කරනවා එහෙම කරලා තමයි පළමු දේශනාවේදීම පටන් ගන්න දේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතා විමුක්තිය අපේක්ෂා කරන කෙනෙක් මෙන්න මේ අන්ත දෙක සේවනය නොකළ යුතුයි බැහැර කළ යුතුයි. ඒතකොට මේ බැහැර කළ යුතුයි කියලා උන්වහන්සේ දේශනා කළාම අනිත් අයට ඒක පිළිගන්නේ නැතුව ඉන්න බෑ ඒක. ඇයි ඒ? උන්වහන්සේ ඒක පරතරට පුහුණු කරන. උන්වහන්සේ සූත්‍ර දේශනාවල ඒක පැහැදිලිව දේශනා කරනවා මහණෙනි යම්කිසි කෙනෙක් කියනවා නම් මේ මේ වෘතයෙන් මෙතනට යන්න පුළුවන් කියලා මම එහි පරිසමාප්තියට ඒක පුහුණු කරලා තියෙනවා. ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ ඒකෙන් විමුක්තිය ලබන්නට බැහැ. ඉතින් මෙහෙම ප්‍රකාශ කළාම ඉන් එහාට අභියෝග කරන්නට මිනිසෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට, ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට කිසිවෙකුට පුළුවන් කමක් නැහැ. ඒක සහේතුක අත්දැකීම් සහිත ප්‍රකාශනයක්. ද සාමාන්‍ය ශ්‍රාවකයෙකුට එහෙම දෙයක් අවශ්‍ය නැති වෙන්න පුළුවන්. ශ්‍රාවකෙක් ධර්ම දේශනා කළා වුණා ශ්‍රාවකයා දේශනා කරන්නේ බුදුවරයෙක් විසින් ස්ථාපිත කරපු දෙයක්. ඒත් ඒ ශ්‍රාවකයාටත් විවිධ දක්ෂතා කුසලතා තියෙනවා නම් තමන්ගේ කෞශල්‍ය භාවිතා කරලා අනිත් අයගේ දුර්මත දුරු කරමින් යමක් කරන්න පුළුවන්. ඒක විශේෂ හැකියාවක්. ඒ බඳු අය තමයි මහා ශ්‍රාවක ආදී වශයෙන් විවිධ කාර්යභාරයන්ට ප්‍රමුඛත්වය ලබන. එතකොට එහෙම නොවුනා වුණත් ගැටලුවක් නෑ ශ්‍රාවකයෙකුට තමන් අවබෝධ කරගෙන ලෝකෙට හෙළි කරන්න දෙයක් නෑ. සම්මා සම්බුදුරේ පසුබිම හැදුවට පස්සේ බුදුරයා දේශනා කරපු කාරණේ ශ්‍රාවකයා විසින් සමාජගත කරනවා. හැබැයි සම්මා සම්බුදු කෙනෙකුට එහෙම බෑ. මායя ඇතුළු සමස්ත ප්‍රතිවාදීන්ගෙන් අභියෝගමත්. ඒ අභියෝග මැඩපවත්තන්න අවශ්‍ය කුඩා සාධකයේ පව මතු කරන්නට. එතකොට දැන් උන්වහන්සේ 이르දි බලය හා නිර්වාණ සුඛය ලබනු පිණිස රත වාහන දන් දෙන. එතකොට 이르දිය. 이르දිය කියන එක විමුක්තියට අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි. හැබැයි උන්වහන්සේට 이르දිය අවශ්‍යයි ලෝකයාට දහම ප්‍රකට කරන්න, දුර්මත ඛණ්ඩණය කරන්න, අනිත් අයට විශ්වාසය තහවුරු කරන්න. ඊළඟට රන්වන් පැහැ සහ හිරියොතප් ලබනු නැමැති ආභරණයන්ද ලබමි වස්ත්‍ර දෙති. දැන් හිරියොතප් කියන එක හරි. ඒක අපිට තේරෙනවා. හිරියොතප් කියන්නේ ලැජ්ජ බය. ඒක ගුණයක්. හැබැයි රන්වන් පැහැ මොකටද? ඒ රන්වන් පැහැ අවශ්‍ය වෙන්නේ එදා සමාජයේ හිටපු අවශේෂ සියලු මිනිස්සෙන්ගේ රූප සම්පත්තිය අතික්‍රමණය කළ රූප සම්පත්තිය. දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් බුදුරජාණන් වහන්සේ හා සමාන රූප සම්පත්තියක් නැති බව ධර්මයේ පැහැදිලි. ඒ නිසා තමයි දෙවියන්ට බ්‍රහ්මයින්ට පවා උන්වහන්සේ ඒ දැක්කම නැවත දකින්න නැවත අහන්න කැමැත්තක් ඇති වෙන එක තමයි උන්වහන්සේගේ භාග්ය සම්පත්තිය එක්තරා අංගයක්. එතකොට දැන් සාමාන්‍ය කෙනෙකුට ඒක එච්චර අත්‍යවශ්‍ය කාරණයක් නොවෙන්න පුළුවන්. හැබැයි සම්මා සම්බුද්ධ කියන කාරණේදී ඒ බාහිර කාරණේ පවා අවශ්‍යතාවයක් තියෙනවා. ඊළඟට තව මේකේ පල්ලෙහාට යනකොට කියනවා ව්‍යාම ප්‍රභව පිනිස රූප දෙති බ්‍රහ්ම ස්වරය පිනිස ශබ්ද දෙති සකල ලෝකයාට ප්‍රියමනු පිනිස රසය දෙති සියලු ලෝකයාට ප්‍රිය වෙන ඉලක්කය එතකොට දැන් මේවා තෘෂ්ණා මූලික ප්‍රාර්ථනා නෙමේ ਸਰුවජ්‍යතා ඥානයේ අංග ඒ ඒ සම්මා සම්බුද්ධත්වයේ අත්‍යවශ්‍ය ගුණාංග එතන මේ ලෝකය අවබෝධ කිරීම විතරක් නෙමෙයි ඒ සියල්ලෙන් අග්‍ර ප්‍රාප්ත බව ආ එතනින් එහාට තව සාක්ෂාත් කරන්න ස්පර්ශ කරන්න ලබන්න කිසිවක් නැහැ අන්න එහෙම ලෝකෙට පැමිණි නිසා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණේ ඒ සමාජ ශෝධනය સિદ્ધ කරන්න දෙවි බමුණු මරුන් පරයා උන්වහන්සේට පුළුවන් වුණේ අසංඛ්‍ය ගණන් සත්වයින් විමුක්තියට යොමු කරන්න මේ සියලු සුදුසුකම් නිසා. ඒ නිසා මේ දාන පාරමිතාවේ දැන් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරනවා කියන තැනදී අපි කරන්න කෙලින්ම විමුක්තිය සඳහා අවශ්‍ය මානසික ශක්තිය අවදි කිරීම. අපි කිව්වා මේ පාරමිතා සහ බෝධිපාක්ෂික ධර්ම අතර තියෙන වෙනස තමයි පාරමිතාවලදී කරන්නේ ඒ විමුක්තිය සඳහා අවශ්‍ය පසුබිම හදනවා. ඒකට අවශ්‍ය ගුණාංග, අංගෝපාංග, ඒ ටික ඔක්කොම පිළියෙල කරන්න, සන්නද්ධ කරන්න, බල ගන්නවා. මේ පාරමිතා පුරණ අවදීදී. ඉතින් ඒ නිසා අපි හරියට හඳුනා ගන්න ඕන තමන්ගේ බෝධිය කුමක්ද? තමන් අවබෝධ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න යන්නේ කවර අවස්ථාවකින්ද? සම්මා සම්බෝධියෙන්ද, පච්චේක බෝධියෙන්ද, ශ්‍රාවක බෝධියෙන්ද? ඒ ශ්‍රාවක බෝධිය තුල නම් යම් විශේෂතා එහි තියෙනවා. ඒ විශේෂතා මොනවද? අන්න ඒව හඳුනාගත්තාම අපි මේ දාන පාරමිතාවේ පටන් ඒ හැම ගුණයක්ම දියුණු කරනකොට අපට ඉලක්කයක් තියෙන්න ඕන මෙන්න මේ ශක්තිය වඩන්න මම මේ පරිත්‍යාගය સિદ્ધ කරන්න. එතකොට ආය කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් එතකොට අනුන්ගේ හපත ගැන හිතෙන්නේ නැහැ. අනුන්ගේ අපත ගැන හිතන්නේ නැතුව ඒක කරලා හරියන්නේ උදාහරණයක් හැටියට පින්නතුනේ දැන් මහ බෝසත්වරයෙකුට යමක් අනිත් අයට දෙන්න ඕනේ කියලා මට දෙන්න ඕන නිසා මම දෙනවා කියලා අර දැන් සාමාන්‍ය මිනිස්සු අටපිරිකර පූජා කරනවා වගේ හාමුදුරුවන්ට ඕනද නැද්ද කියලා මට අදාළ නැහැ මං අටපිරිකරක් පූජා කරන්න ඕන මට මහා ලතා පළඳනවා මං අටපිරිකරක් පූජා කරන්න ඕන මට එහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව. එහෙම කරලා වැඩක් නැහැ. ඉලක්කය හඳුනා ගන්න ඕන. දැන් තමන් එහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබන්නට තමන්ගේ රුචිකත්වයක් තියෙනවා. ඒක විශේෂ අවස්ථාවක්. එතකොට ඒක අපරාධයක් නෙමෙයි. ඒක අකුසල ප්‍රාර්ථනාවක් නෙමෙයි. ඒක සාසනයක හොඳ කුසල මූලික ඉලක්කයක්. එතකොට ඒ සඳහා කුසල් කිරීම වරදක් නෙමෙයි. එතකොට ඒ සඳහා කළ යුතු හොඳම කුසලයක් තමයි අෂ්ටපරිස්කාර පූජාව. හැබැයි අටපිරිකර ගෙනහිල්ලා ඒක පාවිච්චි කරන්නේ නැති කෙනෙකුට අටපිරිකර මහා ගොඩක් ගොඩ ගහලා තියෙන තැනකට තවත් එකක් පූජා කරලා එහෙම කරලා ඒහි භික්ෂු භාවයෙන් පැවිදි සම්පදාව ලබන්නද අන්න ඒකයි අපි මුලින්ම කිව්වේ මේ පාරමිතා පිරීමේදී ප්‍රඥාව මේවා කෙලෙස් නසන්න නිවන් දකින්න අවශ්‍ය අංගෝපාංග බවට පත් වෙන්නේ ප්‍රඥාව යෙදෙන යෙදෙන තරමට එහි ප්‍රඥාව යෙදෙන්නේ නැත්නම් ඒවා හුදෙක් බාහිර කටයුතු විතරයි. එහෙම වුණොත් ඒවා සසර ගමනේ සැපේ පිණිස හේතු අටපිරිකර පූජා කළාම ඒ අටපිරිකර නිසා ඒක තියෙන සිවුරු නිසා ඒ භික්ෂුවගේ කය රැකෙනවා. ඊළඟට කෙලස් ධර්ම වලින් සිත රැගෙන. ඒත් තමන්ට සසර ගමනේ කය රැක ගන්නට පුළුවන්. කෙලස් ධර්ම වලින් සිත ආරක්ෂා කරගෙන අසත් ධර්මයෙන් පාප ධර්මයෙන් මිත්‍යා දෘෂ්ටියෙන් ආරක්ෂා වෙමින් යන්නට පුළුවන්. කෙලෙස් අහෝසි කරනවා කියන එකකට අවධානය යොමු කරන්නට අවශ්‍ය ශක්තිය එන්නේ එය ඉලක්ක කොටගෙන. ඒතර තමන් මේ චීවර මේ අටපිරිකර පූජා කරන්නේ කෙලෙස් නැසීමේ ඉලක්කය ඇතුව නම් එහෙමනම් ඊට යෝග්‍ය ප්‍රතිග්‍රාහක සම්පත්තියක් ලද තැනකදී එහෙම නැත්නම් ඊට යෝග්‍ය ප්‍රතිග්‍රාහක සම්පත්තියක් සොයමින් අපි හිතමු දැන් යම්කිසි කෙනෙක් පැවිද්දට එළඹෙනවා යම් ගිහියෙක්. එතකොට ඒ ගිහියා පැවිද්දට එළඹෙන අවස්ථාව කියන්නේ සිවුරු අවශ්‍ය වෙලාව. අටපිරිකර අවශ්‍ය වෙලාව. එතකොට අන්න ඒ අවස්ථාව ඊතා යෝග්‍යයි. අෂ්ට පරිස්කාරයක් එහෙම නැත්නම් සිවුරු පිරිකර අටපිරිකරක් කියන්නේ නිකන් කඩේ තියෙන එකක් ගෙනත් දෙන්න නෙමෙයි. ඒ භික්ෂුවගේ ට පරිහරණය කරන්න සුදුසු පරිස්කාර කට්ටලයක් පූජා කරන්න ඒක සුදුසු අවස්ථාවක්. එතකොට මේ යෝග්‍ය අවස්ථාවේදී උන්වහන්සේට ගිහි භවෙන් පැවිද්දට අවතීර්ණ වෙන්නට අවශ්‍ය වස්ත්‍ර කට්ටලයයි අපි පරිත්‍යාග කරන්නේ. එතකොට එතන තමන්ගේ ඉලක්කයක් තියෙනවා. සැබවින්ම ප්‍රතිග්‍රාහකයාගේ අවශ්‍යතාවයත් සම්පූර්ණ වෙලා තියෙනවා. එතකොට තමන්ගේ පැතුම තියෙනවා, චේතනාව નિවරදි වෙලා තියෙනවා, අවස්ථාව දාන වස්තුව નિවරදි වෙලා තියෙනවා. ඒකෙන් අපේක්ෂා කරන ඵලය හරියට ලැබිලා තියෙනවා. මේ සියලු காரணා හරියට ගොනු වෙනකොට තමයි ඒක සසර ගමනේ සුවය පිණිසත් කෙලස් ප්‍රහාණය කිරීම විමුක්තිය පිණිසත් හේතු වෙන්නේ. ඒ වගේම තමන්ගේ විශේෂ ප්‍රාර්ථනාව සඵල වෙන්නට ඒන් සහායකයි. එහෙම නැතුව මට මහලතා පළඳනාව ලබන්න ඕන මට එහි භික්ෂු භාවයෙන් පැවිදි වෙන්න ඕන ඒ නිසා මාත් අටපිරිකරක් පූජා කරන්න ඕන කියලා <laughs> ලබන කෙනාට අවශ්‍යද දන්නේ නැහැ නැද්ද දන්නේ නැහැ ඒක වදයක්ද දන්නේ නැහැ ගිහින් ගිහින් ගොඩ ගැහුවයි කියලා ඒක උසස් දාන පාරමිතාවක් වෙන්නේ නැහැ ඉතින් ඔය වගේ තමයි අනිත් හැම දෙයක් අපිට ලේ දෙන්න ඕනකම තිබුණයි කියලා දැන් අද කාලේ නම් ඉතින් ඒකට යම් අවස්ථාවක් තියෙනවා ලේ බැංකුවක් කියලා ඒවා සංරක්ෂණය කරන පිරිසක් ඉන්නවා ඒ නිසා අපිට පුළුවන් අපි කැමති වෙලාවක ලේ ටිකක් දෙන්න. එතකොට මට ඇහැක් දෙන්න ඕන කියන. එහෙම අපිට ගලවලා දැන් අද කාලේ දෙන්න බෑ. ඉතින් ඒකට එක්කෝ ඒ ඇහැක් බද්ධ කිරීමේ ක්‍රමවේදයක් තියෙන්නට. ඒක දෙන්නට පවතින සමාජ නීතියෙන් ඉඩ කඩක් තියෙනවා. ඒකට යෝග්‍ය කෙනෙක් වෙන්නට ඕන. ඒතර Tamante එක දෙන්නට හයිය තියෙන්නට ඕන. අනිත් අයගෙන් එන බාධක මැඩපවත්ව ගන්නට. දැන් මේ සියලු කාරණා ගොනුනොත් තමයි අපිට ඒ කාර්යය කරන්නට පුළුවන්. ඒකයි අපි පසුගිය සතියේ කිව්වේ දැන් පටක බැංකුව ආදිය ආරම්භ කරලා තියෙන නිසා මරණයෙන් පස්සේ හරි මගේ ශරීරයේ පටක බැංකුවට යොමු කරලා ශරීර කොටස් අන්න ඒගේ යහපත වෙනුවෙන් යොදන්න. එතකොට ඒක අපි ජීවත් වෙද්දී දෙනව තරම් උසස් දානයක් නෙමෙයි. හැබැයි අපි මේ ගමන ආරම්භ කිරීමක් හැටියට අනුතරමින් මරුණට පස්සේ හරි මේ කය කයෙන් තව කෙනෙකුට ප්‍රයෝජනයක් වෙන හැටියට මේක දෙන්න පුළුවන්. ඒක වටිනවා. ඉතින් එහෙම එහෙම තමයි මේ ಗುಣ ටිකෙන් ටික වර්ධනය ඊට පස්සේ තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ සජීවීවම අනිත් අයගේ යහපත වෙනුවෙන් අපට අපේ ශරීරයේ කොටසක් පරිත්‍යාග කරන්න. මෙන්න මේ විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද එකේ? ඉතින් බලාපොරොත්තු දෙකක් අපිට මෙතනදී ඇති කරගන්නට පුළුවන්. එකක් තමයි Tamanගේ විමුක්තිය සඳහා Taman අපේක්ෂා කරන බෝධිය සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පාදනය කිරීම. අනෙක් කාරණේ තමයි ඒ ක්‍රියාව කරන වෙලාවේ කියන්නේ දාණය නම් දන් දෙන වෙලාව සත්‍ය ප්‍රකාශ කිරීම නම් ඒ ප්‍රකාශ කරන වෙලාව ලෝකෙට සිද්ධ වෙන යහපත ගැන හිත. එතකොට ප්‍රධාන වශයෙන් දැන් අපි කියවනේ අර සමාජයත් එක්කලා බද්ධ වෙලා කරන පාරමිතා පුහුණු කරන පාරමිතා තියෙනවා තමන් මානසික වශයෙන් ප්‍රගුණ කරන ඒවා දැන් අපි හිතමු සතිය ගත්තන් පස්සේ සතිය ඒක තමන්ගේ මනසේ පුහුණු කරන ගුණයක්. ඒක ලෝකයක් එක්කලා ලොකු සම්බන්ධතාවයක් ඇතත් නැතත් අපිට ප්‍රගුණ කරන්න පුළුවන්. අනිත් අයගේ සහදායකත්වයක් ඒකට අත්‍යවශ්‍යයි කියලා එකක් නැහැ. එතකොට එබඳු තැන්වලදී අපි ප්‍රධාන වශයෙන් හිතන්න ඕන තමන්ගේ විමුක්තිය සඳහා මේ ගුණය දිනු කිරීම. ඒක තමයි ඒකේ අපේක්ෂාව බලාපොරොත්තු. හැබැයි දාණය වගේ කාරණයක් ගත්තන් පස්සේ අපිට දෙපැත්තක් හිතන්න පුළුවන්. එකක් තමයි Tamanගේ විමුක්තිය සඳහා අවශ්‍ය සාධක සම්පාදනය කිරීම. අනිත් පැත්තෙන් ප්‍රතිග්‍රාහකයාගේ යහපත සුවය සැලසීම. එතකොට මෙන්න මේ විදිහට ඉතින් මේකේ තව පහලට හුඟක් දේවල් සඳහන් වෙනවා. බුද්ධ සුකුමාල භාවයේ පිණිස ස්ප්‍රෂ්ට දානේ කෙරෙති. අජරාමර භාවයේ පිණිස බෙහෙත් දෙති. ක්ලේශ දාසත්වයෙන් මිදෙනු පිණිස දාසයනට නිදහස දෙති. සද්ධර්මාභිරතිය පිණිස නිර්වද්‍ය ක්‍රීඩා රතියට හේතු වන වස්තුන් දෙති. සකල සත්වයන්ම දරු බවට පමුණුවා ගන්න පිණිස දරුවන් දෙති. සකල ලෝකේම ස්වාමීත්වය පිණිස භාරයවන් දෙති. මහා පුරුෂ ලක්ෂණ සම්පත්තිය පිණිස රන් රිදී මුතු මැණික් ආදිය දෙති. අනුභ්‍යංජන සම්පත්තිය පිණිස නානාවිද ආභරණයන් දෙති. දැන් මේවා ශ්‍රාවකයන්ට අත්‍යවශ්‍ය කාරණා නෙවෙයි. හැබැයි සම්මා සම්බුදු කෙනෙකුට අවශ්‍යයි. ඉතින් යම් කිසි කෙනෙක් හිතනවා මේ ගුණාංග යම් යම් ප්‍රමාණයකට හෝ ශ්‍රාවකයෙකුට තිබුණහම ඒ ශ්‍රාවකයාට වැඩි යහපතක් සමාජයට කරන්න පුළුවන්. ඒ නිසා මමත් මෙන්න මේ බාහිර ලක්ෂණ ටිකක් ලබන්න ඕනේ. ඒ අවසාන භවයේදී මං කරන කාර්යභාරය සමාජයට සිද්ධ කරන්න. එහෙම හිතනවා නම් ඒ විමුක්තිය මුල් කොටගෙන ඒ තනත්තා ඒ බඳු කරුණු ප්‍රාර්ථනා කිරීම වරදක් නෙමෙයි අර යහපත ලොවට කරනු පිණිස එහෙම නැතුව මං අනිත් අයට වඩා නිකන් අනිත් සියලු රහතන් වහන්සේලා අතර මම නිකන් බබලන කෙනෙක් වෙන්න ඕන විශේෂ කෙනෙක් වෙන්න. එහෙම හිතුවයි කියලා. ඒක ප්‍රාර්ථනාවක් හැටියට පිරිසිදු ප්‍රාර්ථනාවක් නෙමෙයි. ඒවත් තෘෂ්ණා මූලික ප්‍රාර්ථනා. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕන තෘෂ්ණා මූලික ප්‍රඥා මූලික ගුණය හඳුනාගෙන ඒ ඉලක්ක ගොඩනගා ඊළඟට දහම් ගබඩාව ලබනු පිණිස වස්තු ගබඩා දෙති ධර්ම රාජ්‍ය ප්‍රතිලාභයේ පිණිස රාජ්‍යයන් දෙති. චක්‍ර ලක්ෂණයෙන් හෙබි පාදයන් පාදයන්ගෙන් මහ බෝමැඩට ගමන් කළ හැකිවන් පිණිස පාදයන් දෙති. චතුරෝගයෙන් එතර විය හැකිවන් පිණිස සත්වයනට දහම් නැමැති චතුරෝගයෙන් එතර විය හැකි පිණිස සත්වයනට දහම් නැමැති අතදිය හැකිවන් පිණිස අද්දෙති. ශ්‍රද්ධාදී ඉන්ද්‍රයන් ලබනු පිණිස කන්නාසාදිය දෙති. සමන්ත චක්කුණම් වූ සියල්ල දන්නා නුවණ ලබනු පිණිස ඇස් දන් දෙති. දක්නා උද අසන්නා උද සිහි කරන්නා උද උවටන් කරන්නා උද ජනයාට හිතසුව එළවන බුද්ධ ශරීරය ලබනු පිණිස ලේ මස් දෙති. සකල ලෝකයාටම උතුම් වනු පිණිස උත්තමාංග නම් වූ හිස හිස් දෙති. එසේ දෙන්නා වූ මහ බෝසත්තු අනේසන වශයෙන් නොදෙති. ඒ කියන්නේ අනේසන කියලා කියන්නේ නොසුදුසු විදිහෙන් ප්‍රත්‍යසෙවීම කියන එකයි අනේසන. ඒ කියන්නේ නොසෙවිය යුතු ආකාරයෙන් ප්‍රත්‍යසොයන. එහෙම හොයලා දෙන්නේ නැහැ. පරූපඝාතයේ පිණිස නොදෙති. අනිත් අයට පීඩා පිණිස දෙන්නේ නැහැ. භය නිසා නොදෙති. කාටවත් බයෙන් දුන්නයි කියලා ඒක පාරමිතාවක් වෙන්නේ නැහැ. ලැජ්ජාව පිණිස නොදෙසි. ලැජ්ජාවට දුන්නයි කියලා එක පාරමිතාවක් වෙන්නේ නැහැ. මේවා ගැන එක එක අපි හිතලා බලන්න වටිනවා. දැන් අපි හිතමු පොදු තැනකදී. දැන් ඉස්සර නම් ඉතින් ගොඩක් දෙනා බස් එකේ ගියේ. අද උනත් බොහෝ දෙනා බස් එකේ යනවනේ රැකී ආරක්ෂා වලට. එහෙම යනකොට අපි හිතමු දැන් යාචකයෙක් ඇවිල්ලා අත දික් කරමින් ඉල්ලනවා අනිත් අය කීය කීය හරි දෙනවා. අපි ළඟටත් ඇවිල්ලා අත දික් කරගෙන ඉන්නවා. අනේ මහත්තයා අනේ නෝනා කීයක් හරි දෙන්නේ. දැන් එතකොට එතනදි දෙන්නේ සැබවින්ම තමන්ගේ ගුණය දියුණු කරගන්නද? එහෙම නැත්නම් යාචකයා සුවපත් කරන්නද? එහෙම නැත්නම් දැන් අනිත් ඔක්කොම දීලා මං විතරක් දුන්නේ නැත්නම් ඒක මහා සෞත්වයි කියලා හිතලා ඒ ලැජ්ජාවෙන් මිදෙන්නද? ඉතින් ඒවා පරිස්සමින් අපි හිතලා බලන්නට ඕන. අර යාචකයාගේ සුවය ගැන සලකලා දෙනවා නම් ඒකත් අපට විමුක්තියට උදව් වෙන ගුණයක් වෙනවා. කරුණාව වැඩි දියුණු කරන්න. Tamange පරිත්‍යාගශීලී ගුණය දියුණු කර ගැනීම විමුක්තියට උපකාර වෙනවා කියන දැක්ම ඇතුව දෙනවා නම් ඒක විමුක්තිය සඳහා නිර්ලෝභී බව ඇති කරගන්න හේතුව. හැබැයි ලැජ්ජාව පිණිස දුන්නා කියලා ඒ දෙකෙන් එකක්වත් වෙන්න දීපු නිසා සසරට මොනවා හරි සම්පතක් ලැබෙයි එපමණයි ඒක විමුක්තිය සඳහා උපකාර වෙන්නේ නැහැ. ලැජ්ජාව නිසා නොදෙති. ප්‍රතිග්‍රාහකයන්ට කිපි නොදෙති. දැන් සමහර වෙලාවට අපෙන් යමක් කවුරු හරි ඉල්ලනකොට තරහ එන අවස්ථා තියෙනවා. එතකොට එබඳු අවස්ථාවල එහෙම කිපිලා දොස් කියලා නිග්‍රහ කරලා එහෙම බෝසත්තරු දෙන්නේ නැහැ සහ එහෙම දීම ඊතරම් උසස් දීමනාවක් නෙවෙයි. ප්‍රනීතය ඇතිකල්ලි එය සංගවා අප්‍රනීතය නොදෙති. තමන්ගේ උසස් බව පෙන්වීමට නොදෙති. අනුන් පහත් කිරීමට නොදෙති. ඵලය බලාගෙන නොදෙති. දැන් ආයෙත් මෙතන කියනවා ඵලය බලාගෙන දෙන්නේ නැහැ මෙතන මේ ඵලය කියලා කියන්නේ මේ දීම නිසා Tamanට මේ මේ ප්‍රතිලාභ ලැබෙන්න ඕන කියන අදහසක් ඇත්තේ නැහැ. දැන් අර මුලින් කිව්වේවා එතකොට ප්‍රතිලාභ නෙමෙයිද නෑ ඒවා ප්‍රතිලාභ හැටියට නෙමෙයි විමුක්තිය සඳහා ඒ කියන්නේ Tamanට ක්ලේශ ප්‍රහාණය සඳහා අවශ්‍ය ගුණාංග සහ අන් අයට ධර්ම අවබෝධය කරලා ඒ සාසනික මෙහෙවර સિદ્ધ කරන්නට අවශ්‍ය ගුණාංග. එතකොට Tamanගේ විමුක්තියත් අන් අයගේ විමුක්තියත් සඳහා අවශ්‍ය සාධක එතන සම්පාදනය එතකොට සාධක සම්පාදනය කිරීමයි තෘෂ්ණා මූලික දේවල් අපේක්ෂා කිරීමයි කියන එක දෙකක්. යාචකයන් පිළිකුල් කොට නොදෙති අනාදරයෙන් නොදෙති මනාකොටම දෙති සියතින් දෙති සුදුසු කාලයෙහිම දෙති ගරුකොට දෙති විභාගයක් නැතිව දෙති <laughs> මේ කාරණය පරිස්සමින් තේරුම් ගන්න ඕන දෙයක් දැන් අපි කිව්වා සම්මා සම්බුදුවරුන්ගේ ಗುಣ පුහුණු කිරීම හාත්පසින් හැම පැත්තෙම සම්පූර්ණ කරන්නට ඕන එතකොට ශ්‍රාවකයෙකුට එහෙම නැහැ දැන් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා විචේය දානං සුගතප්පසත විමසා බලා දන් දීම සුදුසු. දැන් මෙතන කියනවා එහෙම විභාගයක් කරන්න නැතුව දෙනවා. එතකොට විමසා බලා දන් දෙනවයි විභාගයක් නැතුව දන් දෙනවයි කියලා කියන්නේ මොකක්ද? විමසා බලා දන් දෙනවා කියලා කියන්නේ දිය යුත්ත දිය යුතු අවස්ථාව එතකොට දෙන තනත්තාගේ යහපත Tamanගේ ගුණේ වැඩෙන ආකාරය දෙන්නට සුදුසු මේවා විමසනවා. හැබැයි ප්‍රතිග්‍රාහකයා සිල්වත්ද, ගුණවත්ද? එතකොට අපරාධ මේ දුස්සීලයකට මන් දෙන්නේ එහෙම හිතලා පහත් කරන්නේ නැහැ. එහෙම හිතුවනම් එදා ජූජකයාට දරුවෝ දෙන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට දැන් අපි කිව්වා සීල් සිල්වත් කෙනෙකුට දීම මහත් ඵලදායකයි. හැබැයි මහත් ඵලදායක වෙන්නේ සාංශාරික විපාක හැටියට. එතකොට අපිට විමුක්තිය සඳහා උදව් වෙන්නේ උන්වහන්සේගේ සීලය නෙමෙයි. ඒ උන්වහන්සේ සිල්වත් නම් අපි දෙන දේ වඩා උසස් පළගෙන දෙනවා. අපි දැන් එදා සාකච්ඡාවේදී ඒක කතා කළා මේක කුසලයටත් අකුසලයටත් දෙකට බලපාන. කවුද සුජාතා සුජාතාව කිරිපිඩු පූජා කරන්නේ බෝසත්වරයෙක් කියලත් නොදැන. හැබැයි නොදන්නවා වුණාට ඒ ආහාරයෙන් පෝෂණය වුනේ බෝසත් කයක්. ඒ ශක්තියෙන් ගොඩ නැගුණේ සර්වඥතා ඥානය ඇතුළු අනන්ත ඥානය. ඒ නිසා එතුමිය දැනගත්තත් නොදැනගත්තත් ඒකෙන් එබඳු යහපතක් සිද්ධ වෙනවා. එතකොට ඒ දාණය අන්‍ය දාණයන්ට වඩා මහත් ඵලදායකයි. ඒ වගේම තමයි අකුසල කර්මය. එතකොට සාමාන්‍ය මිනිසෙක් මරනවා කියලා හිතාගෙන මරනවා තාත්තා. තාත්තා දන්නෙත් නැහැ මේ පුතා කියලා පුතා දන්නෙත් නැහැ මේ තාත්තා කියලා එතකොට ඝාතනය සිද්ධ වුණා සිද්ධ වුණාම දැනගත්තත් නොදැනගත්තත් අර පුත්‍රයාට ආනන්තරේ පාප කර්මය සිද්ධ වෙනවා භික්ෂුවක් ඝාතනය කරන රහතන් වහන්සේ නමක්ද කියලා දන්නේ නැහැ දැනගත්තත් නොදැනගත්තත් ඒ විපාකය අනිවාර්යෙන් දෙවන ආත්ම භාවයේදී ලැබෙනවා ඒ මොකක් නිසාද ප්‍රතිග්‍රාහකයාගේ ಗುಣ සම්පත්තිය ප්‍රතිග්‍රාහකයාගේ ගුණ සම්පත්තිය ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න අපට සාංශාරික වශයෙන් ලැබෙන විපාකය වඩා ප්‍රබල වෙනවා. අපි එදා අර නන්දික මහත්මයා අහපු ප්‍රශ්නයකදී කතා කළා දැන් ditta ධම්ම වේදනීය වශයෙන් මේ ජීවිතේ ලැබෙන විපාකය වෙනත් කර්මවලින් යට වෙන්න පුළුවන්. හැබැයි ගුණාතිරේක සම්පත්තියක් ඇති තැන. ඒ කියන්නේ Nirodha Samappattiyen නැගිටපු රහතන් වහන්සේ නමකට. අනාගාමී උත්තමේකට. අපි දානයක් පූජා කළොත් ඒක ඒ භවය අනිවාර්යෙන් විපාක දෙන එක වෙනත් කර්මවලින් යට කරන්න බෑ. එතකොට වෙනත් කර්මවලින් යට කළ නැහැකිව අනිවාර්ය විපාක දෙන තැනටපත් වෙන්නේ අපේ චේතනාව විතරක් මත නෙමෙයි. ප්‍රතිග්‍රාහකයාගේ ගුණාතිරේක සම්පත්තිය. ඒ වගේම තමයි අපි කරන අකුසල කර්මයේ දෙවන භවයේ අනිවාර්යෙන් විපාක දෙන තැනට ආනන්තරය කියන තැනටපත් වෙන්නේ අපේ චේතනාව මත විතරක් නෙමෙයි එයට ලක් වෙන තැනත්තාගේ ගුණාතිරේක ඒ කියන්නේ අතිරේක ගුණය නිසා. ඒ නිසා ප්‍රතිග්‍රාහකයාගේ අතිරේක ගුණ සම්පත්තිය අපට සාංශාරික වශයෙන් විපාකයේ පිණිස හේතු වෙනවා. හැබැයි විමුක්තිය සඳහා ඒක කොච්චර හේතු වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අපේ චේතනාව, අපේ මනෝභාවය, අපේ ඉලක්කයත් එක්කයි. ඒක අපි පසුගිය අවස්ථාව හැම එකකදීම කතා බහ කළා. ඉතින් ඒ නිසා සම්මා සම්බුද්ධත්වයට ප්‍රාර්ථනා කරන මහ බෝසත්වරේ හැම විටම කටයුතු කරන්නේ අර හාත්පසින් හැම පැත්තම ප්‍රගුණ වෙන හැටියට. ඊළඟට තුන් කල්හිම සොම්නසින්ම දෙති. දී නොපසුතැවෙති. ප්‍රතිග්‍රාහකයන් වශයෙන් මා ප්‍රතිග්‍රාහකයන් වශයෙන් මානවමානය නොකොට දෙති. ඒ කියන්නේ ප්‍රතිග්‍රාහකයන් උස් පහත් කරන්නේ නැතුව ඒගොල්ලන්ට නිගරු කරන්නේ නැතුව දෙනවා. ප්‍රතිග්‍රාහකයන්ට ප්‍රිය කතාවෙන්ම දෙති. ආහාරය දෙන කල්හි වස්ත්‍රය පිරිවර කොට දෙති. වස්ත්‍ර දෙන කල්හි ආහාරය පිරිවර කොට දෙති. යනාදිය දෙන කල්හිද එසේම යානාදිය දෙන කල්හිද එසේම පරිවාර වස්තුන් සමග දෙති. රූප දාණය දෙන කල්හි ඉතිරි ආරම්මණයන්ද පිරිවර කොට දෙති. ශබ්ද දාණයද එසේම පිරිවර කොට දෙති. මේ මහා බෝධිසත්වයන් විසින් දාන පාරමිතා පුරන ආකාරය. එතරම් උසස් දාන පාරමිතාවක් නොපිරුයේද ප්‍රත්‍යේක බෝධියට හා ශ්‍රාවක බෝධියට පැමිණිය හැකිය. එබැවින් ප්‍රත්‍යේක බෝධිසත්වයන් හා ශ්‍රාවක බෝධිසත්වයෝ මධ්‍යම ප්‍රමාණයේ දාන පාරමිතාවක් පුරති. ප්‍රත්‍යේක බෝධිසත්වයන් හා ශ්‍රාවක බෝධිසත්වයන් විසින් දාන පාරමිතා පිරියතු ආකාරයද මහා බෝධිසත්වයන්ගේ ප්‍රතිපත්තිය අනුව සලකා ගත යුතුයි. එතකොට මේ මහා බෝසත්වරු දෙන විදිහ අනුව තමයි ප්‍රত্যේක බෝධිසත්ව ශ්‍රාවක බෝධිසත්ව කියන අයත් තමන්ගේ පාරමිතාව කෙසේ සකස ගන්න ඕනද? තමන් හිතන්න ඕන කොහොමද? තමන් ප්‍රාර්ථනා ඇති කරගන්න ඕන කොහොමද? තමන්ගේ ඉලක්කය වෙන්න ඕන කොහොමද? තමන්ගේ ಗುಣ මතු කරගන්න ඕන. තමන් මොන මොන පැති දැකලාද දෙන්න ඕන. ඒවා තීරණය වෙන්නේ මේ තීරණය කරගන්න මේ මහබෝසත්වරයෙකුගේ දාන පාරමිතාවේදී අපේක්ෂා කරන කාරණා දිහා බලලා තමයි අපිට අපේ පාරමිතාව කෙසේ විය යුතුද කියලා සකස ගන්නට අවශ්‍ය වෙන්නේ. ඊළඟට අපිට මේ දාන පාරමිතාව කොටස අද දවසින් අපි අවසන් කරමු. ඒ නිසා තව එක කොටසක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න. ඒ තමයි දාන පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා විදිය. ඒ කියන්නේ දැන් අපිට දන් දීමේදී නොයෙකුත් බාධක එනවා. බාධක කියලා කියන්නේ එක පැත්තකින් ස්වභාවික බාධක එන්නට පුළුවන්. අනිත් පැත්තෙන් පුද්ගල බාධක එන්නට පුළුවන්. අනිත් පැත්තෙන් ක්ලේශ බාධක. ක්ලේශ බාධකේ තමයි තාම දරුණු, තාම බරපතල. ඒක තමයි අපිට අතික්‍රමණය කරගන්න අපහසුම තැන. එතකොට ඒ බාධක ජයගෙන අපි මේ දාණය සම්පූර්ණ කරන්න, ඒක සම්පාදනය කරන්න නම් අපි විවිධ පැති වලින් ඒ කරන ක්‍රියාවේ වටිනාකම හිතන්න දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් දරුවන්ට ඉගෙන ගැනීමේදී අලසකම උදාසීන බව ඒක කරගෙන යන්නට හිත් දෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න ඇති වෙනකොට ඒ දරුවා උද්‍යෝගිමත් වෙන්නේ ඒ කරන ක්‍රියාවේ වටිනාකම විවිධ පැතිවලින් තේරුම් ගත්තොත්. තමන් මේවා ඉගෙන ගැනීමේ අනාගතයට සිද්ධ වෙන යහපත, ඒකෙන් තමන් වැඩෙන විදිහ ඒවා නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරන්න කරන්න තමයි අර දරුවා පිළිබඳව ඉගෙනීම පිළිබඳ උනන්දුවක් ඇති. අන්න ඒ වගේ දානයේදී ඇති වෙන ප්‍රධාන වශයෙන් මේ ක්ලේශ බාධකය යටපත් කරගන්නට අපිට පැති තුනකින් හිතන්නට පුළුවන්. ඒ කොහොමද? එකක් තමයි අපි ඔය කිව්ව විදිහට තමන්ගේ ಗುಣ දියුණු කරගන්නට මේක තමන්ට ලැබුණු අවස්ථාවක්. දැන් අර විදිහට අපි හිතමුකෝ ප්‍රතිග්‍රාහකයෙක් ඇවිල්ලා යමක් ඉල්ලනකොට අපිට තරහ යනවා. අපි හිතන්න ඕන මේ සසර ගමනේ දාන පාරමිතාව පුරා ගන්නට අපට හැම විටම අවස්ථා ලැබෙන්නේ නැහැ. මහබෝසත්වරු සමහරට හොයාගෙන ගිහින් අනිත් අයට දෙනවා. ඊළඟට ප්‍රතිග්‍රාහකෙක් අපිට දෙන්නට කොච්චර යමක් ඕනවද? මම අර කිව්වේ දැන් අටපිරිකරක් පූජා කරන්න ඕන වුණාට ඒකෙන් ප්‍රයෝජන ගන්න යහපතක් කරගන්න. දැන් අපිට පාත්‍රයක් පූජා කරන්න ඕන වෙනවා. ඉතින් හැම හාමුදුරන්ටම පාත්‍රයක් පූජා කළාට වැඩක් නැහැ. උන්වහන්සේලා පාත්‍රේ හැමෝම වළඳන්නේ නැහැ. ඒතර පාත්‍රයක් දානේ වළඳන හාමුදුරු නමක් හොයාගන්න. ඉතින් මෙහෙම ප්‍රතිග්‍රාහක සම්පත්තිය කියන එක දුර්ලභයි. දැන් මේ මගේ ළඟට ඉල්ලාගෙන ඇවිත් තියෙන අවශ්‍යතාවයේ තියෙන කෙනෙක්. එතකොට දැන් මට මේ ගුණය දියුණු කරගන්නට මේ ළඟටම ප්‍රතිග්‍රාහක සම්පත්තිය ඇවිත් තියෙනවා. ඉතින් මේ අවස්ථාවක ඇයි මම මගේ ගුණය මතු කරගන්නේ නැත්තේ? ඒ නිසා මේක මගේ ගුණය දියුණු කරගන්නට ලැබුණු තාම යෝග්‍ය අවස්ථාවක් කියලා තමන්ගේ ගුණය අවදි කරගන්න තමන්ගේ විමුක්තිය සාධනය කරගන්නට මේ ලැබුණු අවස්ථාවේ තියෙන වටිනාකම නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරනකොට අපට දන් සඳහා අර තමන් සන්තකදී අන්නයිගේ යහපත පිණිස යෙදවීම සඳහා ලොකු කැමැත්තක් උනන්දුවක් මනසේ ඇති වෙනවා දෙවැනි කාරණේ තමයි ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් කල්පනා කිරීම. ඒ කියන්නේ මෙහෙම දුන්නහම මේ මිනිස්සයාට යහපතක් වෙනවා. ඒ මිනිස්සයාගේ කුසගිනි නෙවෙයි. එක එක වේලක් හරි මේ මිනිස්සයා කාලා ඇඳලා ඉන්නවා. ඒ විදිහට අර අනිත් ලබන කෙනාට ඒන් ලැබෙන යහපත ඒන් සමාජයට සිද්ධ වෙන යහපත ඒ පැත්ත ගැන හිතලා අපිට පුළුවන් අපි කරන ක්‍රියාවේ වටිනාකම තේරුම් අරගෙන පසුබාන්න නැතුව අපිට ඒ පරිත්‍යාගය කරන්න. ඒ දෙවෙනි කාරණා තුන්වෙනි පැත්ත තමයි තමන් සන්තකව තියෙන ද්‍රව්‍යෝපකරණවල තියෙන nissaratwය ගැන හිතන. දැන් මේක ගැන කල්පනා කරනකොට අපි පරිස්සමින් හිතන්න ඕන මොකද නැත්තම් අර දැන් අපි මීට පෙරත් කතා කරනකොට කියලා තියෙනවා අපි හිතමු දැන් ගම් වතුරක් ගලලා එහෙම නැත්තම් නාය ගිහිල්ලා මිනිස්සු අසරණ වෙලා මොනවා හරි බඩු මුට්ටු එකතු කරන්න එනකොට අපේ අල්මාරියක් සුද්ධ කරගන්න මේ වෙලාව හොඳ වෙලාවක් කියලා අර තමන් පාවිච්චි කරන්න නැති අරවා මේ ඔක්කොම ටික පොඩි ගහලා දුන්නන් පස්සේ එතකොට අර අපට කර කියා ගන්න දෙයක් නැතුව තියෙන දේවල් ටික අයින් කරගන්න ඒක අවස්ථාවක් කරගන්න. ඒතර එහෙම දුන්නයි කියලා ඒක පාරමිතාවක් වෙන්නේ නැහැ. ඒක නෙමෙයි මේ කියන්නේ. දැන් අපි හිතමු ආහාරයක් මම ප්‍රණීතවත් ආහාරයක්. ඒක තව කෙනෙකුට දෙන්නට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් උසගින්නේ ඉන්න කෙනෙක් හමු එතකොට අපි කල්පනා කරන්න ඕන කරන්නේ දැන් අනන්ත සසරේ මම හොඳ ප්‍රණීතවත් ආහාර අනුභව කරලා. ඒකට මේ ආහාරය දැන් මම අනුභව කළොත් ඉතින් කෙලත් එක්කලා මොහු වෙනකොට ඒක බලුවමනයක් වගේ තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ ගිහිල්ලා ජීර්ණය වෙනකොට ඒක මල මුත්‍ර බවටපත් වෙනවා. එතකොට මේ විදිහේ nissarattayටපත් වෙන මේ ආහාරය මේ දුගියට මේ කුසගින්නේ ඉන්න මිනිස්සුන්ට පරිත්‍යාග කළොත් ඒකෙන් ගන්නට පුළුවන් ලොකුම ප්‍රයෝජනයයි ඒ ගන්න. අන්න ඒ විදිහට මේ සංස්කාර ධර්මවල තියෙන નિસર્බ ඊළඟට තමන්ගේ අංග ප්‍රත්‍යංග දන් දෙන්නට සිද්ධ වුණොත් මම අනන්ත සසරේ කොච්චර මේ වගේ පංචස්කන්ධයන් ලබලා ඒ සියල්ල කිසිම ප්‍රයෝජනයක් නොගෙන නිස්සාර වෙලා පොළොවට පස් වෙලා ගිහිල්ලා ඇද්ද ජලයෙන් ගින්නෙන් කොච්චර විනාශ වෙලා ඇද්ද ලැබපු ශරීරය ඉතින් මේ ලැබපු අවස්ථාවේ මට තව කෙනෙකුගේ යහපත වෙනුවෙන් ලේ ටිකක් මස් ටිකක් ඊළඟට වෙනත් දිය හැකි ශරීරාංග ප්‍රත්‍යංග කොටසක් දෙන්නට පුළුවන්. ඒක කොච්චර ලාභයක්ද? මේ මේ විනාශ වෙලා යන මේ පංචස්කන්ධයෙන් ගන්නට පුළුවන් හොඳම ප්‍රයෝජනයක් නේ. එතකොට ජීවිතේ පරිත්‍යාග කරන්න මහබෝසත්තුරු වගේ එහෙම ජීවිතේ පරිත්‍යාග කරන්න අවස්ථාවක් ලැබුණොත් එබඳු තැනකදී අනන්ත සසරේ කොච්චර අපි අකමැත්තෙන් අපේ ජීවිත විනාශ වෙලා ඇත. හොරු ඝාතනය කරලා ඇද්ද, හතුරන් ඝාතනය කරලා ඇද්ද, ජලයට ගින්නට හවු වෙලා විනාශ වෙලා ඇද්ද. ඉතින් එබඳු මේ පංචස්කන්ධය අද මේ අනෙක් කෙනෙකුගේ යහපත වෙනුයි මට කැප කරන්න පුළුවන්. ඒක කොච්චර ලොකු ලාභයක්. අන්න එහෙම මේ සම්පත්වල තියෙන nissarattwe ගැන කල්පනා කරන ප්‍රඥාවෙන් එතකොට ඔය ඔය පැති තුනෙන්ම කල්පනා කරලා අපට පුළුවන් අපේ හිත ශක්තිමත් කරගන්න. එතකොට එක පැත්තක් තමයි Tamanගේ ගුණය දියුණු කරගන්නට මේ ලැබිච්ච අවස්ථාව. දෙවෙනි කාරණේ තමයි ලෝකෙට අනුන්ට යහපතක් කරන තමන් කරන දේෙන් කොච්චර යහපතක් වෙනවද කියලා සිතා බැලීම තුන්වෙනි කාරණේ තමයි මේ ද්‍රව්‍යවල මේ සංස්කාර ධර්මවල තියෙන nissarattya ප්‍රඥාවෙන් ප්‍රත්‍යවේක්ෂා කරලා ඒ අවස්ථාව යහපත සඳහා යොදාගන්න. මෙන්න මේ විදිහට ඒ ප්‍රත්‍යවේක්ෂා කරන ආකාරයත් නායක හඳුරෝ දීර්ඝ වශයෙන් මේකේ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ওই විදිහට අපි දාන පාරමිතාව පිරීමේදී අපි අවධානයට ගත යුතු ප්‍රධානම කරුණු ගාක් පැති වලින් අපි මේ සති තුනේදී සාකච්ඡා කළා. ප්‍රධාන වශයෙන්ම අපේ චේතනාව විය යුත්තේ අපිසන්තක දෙයින් ලබන තැනට යහපතක් කිරීම. අපිසන්තක දේ ද්‍රව්‍ය වෙන්න පුළුවන්, දහම් දැනුම වෙන්න පුළුවන්, ශ්‍රමය වෙන්න පුළුවන්. ඒ කවර හෝ දෙයකින් තව කෙනෙකුට යහපතක් කිරීම තමයි දානයේ පරමාර්ථය විය යුත්තේ. එතකොට ඒ පරමාර්ථය අපි ප්‍රඥාවෙන් සම්පාදනය කරගන්න. ප්‍රඥාවෙන් සම්පාදනය කරනවා කියන්නේ පරමාර්ථය දැනගෙන ඒ පරමාර්ථය සාධනය කරනු පිණිස කය, වචනය, සිතුවිලි සහ බාහිර ද්‍රව්‍යෝපකරණ හරියට සැලසුම් කරන්නට පුළුවන් හැකියාව. එතකොට තමයි අපි ඒක ප්‍රඥාවෙන් කලාවේ. ඊළඟට අපි සම්බන්ධව මොන මොන විදිහෙන්ද හිතන්නේ? ඒ හිතන හිතන පැති අනුව තමයි ඊහා සම්බන්ධ ಗುಣ වැඩේ. ඒතර තමන්ගේ විමුක්තිය ගැන හිතලා නම් ඒක කරන්න. එතකොට විමුක්තිය සඳහා අවශ්‍ය ශක්තිය වැඩෙනවා. තමන්ගේ විමුක්තිය වගේම අනුන්ටත් යහපත කිරීම ගැන හිතනකොට කරුණාවත් වැඩෙනවා. මේ ද්‍රව්‍යෝපකරණවල තියෙන නිස්සාරත්වය ගැන හිතනකොට ප්‍රඥාවත් වැඩෙනවා. තව වඩා ගැඹුරින් ඒ සම්බන්ධ. මෙහෙම මෙහෙම අපි මේ පිළිබඳව කල්පනා කරන්නේ මොන මොන පැතිවලින්ද ඒ ඒ විදිහට අපේ විශේෂ ಗುಣ වැඩෙනවා මේ එක් පාරමිතාවක් තුළ. එතකොට ඒ පාරමිතාව අපට පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් ක්‍රම තුනකින් સિદ્ધ කරන්න පුළුවන් එසේ සිදු කිරීමේදී තමන්ට දැනට පුළුවන් ප්‍රමාණයෙන් ආරම්භ කරගෙන ඉදිරියට පවත්වාගෙන යාමට අපි උනන්දු වෙන්නට ඕන ඒ වගේම එහිදී අපි කොහොමද අපේ මනස හසුරුවා ගන්න ඕන මොන විදිහටද අපේ මනස බල ගන්නවන්නට ඕන කියලා අපි දැනුවත් වෙන්නට ඕන ඊළඟට යම් යම් පසුබෑම් ඇති වෙනකොට අපි කොයි විදිහටද ප්‍රතිවේක්ෂා කරලා අපේ මනස ශක්තිමත් කරගෙන ගුණයෙන් පිරෙහෙන්නේ නැතිව ඒ අවශ්‍ය ගුණාංග දියුණු කරගන්නේ කියලා අන්න එහෙම විවිධ පැතිවලින් කල්පනා කරලා තමයි අපිට මේ පාරමිතාවන් සම්පාදනය කරගත යුතු වෙන්නේ. එහෙම නොවුනොත් අපිට වැඩි කලක් ඒ ගුණාංග පවත්වාගෙන යන්නට බැරි වෙනවා. කණා වැටෙනවා දියාරු වෙනවා ආයේ අපි බුදු කෙනෙක් හමු වෙලා දහම ගැන වැටහෙනකොට ආයේ අපි උත්සාහ කරනවා ආයේ කඩා වැටෙනවා ඉතින් එහෙම නොවෙන්නට අපි පසුගිය අවස්ථාවලත් කතා කළා ප්‍රාර්ථනා ඇති කර ගැනීම දැන් අර මහබෝසත්වරු දන් දීමෙන් අපේක්ෂා කරන කරුණු කියන තැන එක පැත්තකින් ප්‍රාර්ථනායේ තියෙනවා එතකොට මෙන්න මේ ගුණය මම දියුණු කරගන්න ඕන. මෙන්න මේ ශක්තිය ලබන්නට ඕන. ඒ සඳහා මේ අවශ්‍ය දේවල් මම කරන්න. එතකොට ඒ පිළිබඳ මූලික අදහසක් තියෙනවා. මේ මේ දේවල් අවශ්‍යයි. මේ කාර්යභාරය කරන්න. එතකොට ඒවා ලබන්නට ඕන. ඒවා සම්පාදනය කරන්න. ඒවා සම්පාදනය කරන්න මේ මේ සුදුසුකම් මේ සාධක අවශ්‍යයි. ඒවා ගොඩනගන්නට. තවන්න එහෙම තමයි ප්‍රඥාවෙන් අපේ විමුක්තිය සඳහා අවශ්‍ය ගුණාංග දියුණු කරගත යුත්තේ තමන්ගේ විමුක්තිය පමණක්ද අපේක්ෂා කරන්නේ අන් අයගේ යහපත සඳහා තමන් යම් උනන්දුවක් තියනවාද ඒ අනුව අපේ පාරමිතාවන් එක් එක් ප්‍රමාණයෙන් හාත්පසින් වර්ධනය කරගන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් මම හිතනවා අපේ දාන පාරමිතාව පිළිබඳව ඔය කතා කරපු ටික ප්‍රමාණවත් කියලා. ඉතින් තව ගොඩාක් දේවල් උදාහරණ අරගෙන යම් යම් කතා ප්‍රවෘත්ති අරගෙන කතා කරන්න පුළුවන්. ඉතින් එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ. මහානායක හඳුරු විසින් සම්පාදනය කරලා තියෙන මේ පාරමිතා ප්‍රකරණය පොතේ තව කෙනෙකුට වඩාත් විස්තරාත්මකව ඒව දැනගන්නට තියෙනවා. තවත් ඒ සම්බන්ධව දේශනා වලින් අහන්න පුළුවන්. ඒ සියල්ලක්ම වගේ තමන් නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කිරීම ප්‍රශ්න කිරීම සාකච්ඡා කිරීම වඩා වැදගත් වෙනවා මේ ගුණාංග નિවරදිව තේරුම් ගන්න. හොඳයි එහෙනම් අපි ලබන සතියේ සීල පාරමිතාව පිළිබඳව සාකච්ඡාව ආරම්භ කරනවා. අද දවසේ දාන පාරමිතාව කොටස අපි ප්‍රමාණවත් කියලා හිතනවා. එහෙනම් අපි සුපුරුදු විදිහට ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.